ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ මට අද දේශනාවේ මතු කරුණු දෙකක් ගැන ප්‍රශ්න දෙකක් ආවා අපේ හඳුරන්නේ පළවෙනි ප්‍රශ්නය අර ඔබ වහන්සේ දේශනා කරා අර මේ චක්කු විඤ්ඤාණ වගේ සිත ඇති වෙන්නේ ආයතනයේම කියන අදහස. එතකොට අපේ හඳුරන්නේ දැන් ඔතන අර වැදගත් දෙයක් එතන මට හිතෙනවා මේ දැන් අපේ සාමාන්‍යයෙන් අපිට ඉස්කෝලේ ඉගෙන ගන්න එකට තියෙන්නේ දැන් මොකක් හරි සංවේදනයක් ඇති වෙනවා නම් ස්නායු පද්ධතිය හරහා මොළයට සංවේදනය කළා මොළය තමයි සිතන ක්‍රියාවලිය ඔක්කොම මොළය ආශ්‍රිතව ඇති වෙන්නේ කියලා. දැන් මෙතනදී පැහැදිලිවම ධර්මය අභිධර්මයේ සඳහන් වෙනවා මෙතන චක්කු විඥානයේ යම්කිසි සිත් ප්‍රමාණයක් ඇති වෙනවා කියලා මේ ආයතනයේ ඇසුරුව. චක්කු චක්කු ද්වාරය. එතකොට අපේ හඳුරන්නේ දැන් ඒක මං හිතන්නේ සාධාරණයි කියලා අර කලින් එන ස්නායු අදහසට වඩා ඒ කියන්නේ මේ දැන් සත්තු ගත්තොත් මම දැකලා තියෙනවා අඳුරේ දැන් අපි කියමු සර්පෙක් කියලා සර්පෙක් කීපයකට කැපුණාම සර්පයාගේ වෙන වෙන කොටස් දඟලනවා මේ වෙන වෙනම. එතකොට අර ඊතර මොලේටම යනවා කියලා එකක් නෑ වගේ අදහසක් එතන තියෙනවනේ අපේ අඳුරේ. එතකොට ඒක පැහැදිලි කරන්නත් පුළුවන්. ඒ අපිට ඒ කැපුණාම ඒ කොටස දඟලන්නේ විඥානයේ බලපෑමෙන්ද ජීව ගුණය නිසාද කියලා එතනත් ඉතින් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ හුණෙකුගේ නට්ට කැඩුනන් පස්සේ උගේ එතකොට ඇඟ කොටස ගමන් කරනවා නැට්ට දඟලන. එතකොට එතකොට ඌට සිත් දෙකක් තියෙන්න විදිහක් නැහැනේ. එක සිතයිනේ. එතකොට ඒ එක සිත අනිවාර්යෙන් ප්‍රධාන කයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එතකොට නැට්ට කොටස දඟලන්නේ එහෙමනම් විඥානයේ සම්බන්ධයක් නිසා නෙමෙයි. එතන අර ජීවමය ගුණයත් එක්කලා එහෙම නලියන ගතියක් ඇති වෙන්න පුළුවන්. එතකොට හම්ඳුරනේ එතෙන්දී අර අපි කියමු දැන් අපේ සමහර දේවල් ඔබ වහන්සේ කියන්නේ මේ වගේ දෙයක් ඒ කියන්නේ උදාහරණයක් හැටියට මෙහෙම ගන්නකො දැන් ওই සමහර ගස් වැල් තියෙන්නේ මේ ජීවි සතෙක් එතනින් යනකොට එක පාට අල්ලගන්න එතකොට ඒ අල්ලගන්න සම්පූර්ණ ඒ පැලෑටිය ක්‍රියාත්මක වෙන්නේ විඥානයකින් නෙමෙයිනේ. ඒ එහි තියෙන යම්කිසි ජීව ගුණයක් විසින්. අන්‍ය ගස්වල නැහැ. අන්‍ය ගස්වල ජීව ගුණය තියෙනවා. හැබැයි මෙතන ඊට වඩා අර ප්‍රාණයක් සහිත ජීවියෙක් ග්‍රහණය කරගැනීමේ චලනය වෙන වස්තුවක් වහා ග්‍රහණය කරගැනීමේ යම්කිසි ආකර්ෂණීය ගුණයක් ඒක ඇතුලේ පිහිටලා තියෙනවා. ඒකෙන් තමයි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒතකොට එතන විඥානයක් අවශ්‍ය නැහැ. ඒ ක්‍රියාව සිද්ධ වෙන්න අර ජීව ගුණයේ සුවිශේෂත්වයකින් ඒක වෙන්න පුළුවන්. දැන් අනිස්සතිකුගේ වලිගේ කැඩුනට ඒක නලියන්නේ නැහැනේ. හෝනගේ තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඒතකොට හෝනගේ වලිගේ කොටසේ අර අන්නේ සත්තුන්ට නැති මොකක් හරි අර අර ප්‍රාණීන් භක්ෂණය කරන ගස් කොළන් වල තියෙනවා වගේ මොකක් හරි ඒ ජීව ගුණේ ඒ රසායනික සංයුත් වල යම්කිසි විශේෂත්වයක් තියෙන්න පුළුවන්. උපන්සගේ අදහස එතකොට ජීව ගුණය තියෙන්න එතන විඥානයක් පහළ වෙන්නම අවශ්‍ය නැහැ වගේ කතාවක්. ඒක හරි. ඔව් එහෙම චලනයක් වෙන්න විඥානයක් තියෙන්නම ඕන නැහැ.